ධර්ම ශාස්ත්‍රනාම ධර්මාන් ශාස්ත්‍රනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ වතුරුවිල වනවාස සංඝ මූලස්ථාන ශ්‍රී ඥානානන්ද වනවාස පරිවනාධිපති ශ්‍යාමෝපාලි වනවාස නිකායේ කාරක සංඝ සභික ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍යපාදේ මඩකුඹුරේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ පින්වත්නි අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු.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 මනුෂ්‍ය ජීවිතයක වටිනාකම වඩාත් ලෝකිත උගන්වා වදාළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේයි. බුදු උපතක් සිදුවුණ ලෝතුරු ධර්මයක් පවතින අවස්ථාවක ඒ විනිසත් භවයේ වටිනාකම තවත් වැඩි වෙනවා. මේ නිසා ජීවිතයේ වටිනාකම ධර්මයේ දුර්ලභ හේරුම් අරගෙන ධර්ම ගෞරවය උපදවාගෙන හොඳින් පරිසූදානම් වෙන්නේ. මම සූත්‍ර පාඨයක් දේශනා කළා. සුදුස්සවේ මහන් ධ්‍යාන වඩන්න මා සමාදස්ස ඒ සඳහා සමා වෙන්න එපා. මා පච්චා විප්පතිකාරිනෝ අහුවත් පස්සේ අනේ මට මේ ටික සිදු කරගන්න බැරි වුණා කියලා පසුතැවෙන්න එපා. මේ ඔබ මාගේ අනුශාසනාවයි. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ අවවාදයේ අසුලස් වන සූත්‍ර දේශනාව ඔස්සේ අද ධර්ම දේශනාව සිදු කිරීමටයි මා බලාපොරොත්තු වෙන්නේ. සූත්‍ර පිටකයට අයිති මාසික නිකායේ මූලපන්නාසිකේ 19 වෙනි සූත්‍රය දීඝාවිතක්ක සූත්‍රය. මේ සූත්‍රයේ වේදා විතක්ක කියන නමින් හඳුන්වලා තියෙන්නේ දෙකොටසකට බෙදපු අරමුණ පිළිබඳව සිදු කරපු දේශනාවක් නිසා වේදා විතක්ක කියලා නම් කරලා තියෙනවා මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ සවස්වර ජේතවනාරාමේදී දුෂ්කෝන් වහන්සේලා ආරම්භය දේශනා කළ තියෙනවා මේ දේශනාව තුළ පින්වත්නි ඉතාම ලස්සන උපමා උපමීය දේශනාවක් සඳහන් වෙනවා. ධර්ම කරුණු වඩා අවබෝධ කර ගැනීම පහසුව පිණිස මේ උපමා දේශනාව මුලින් සඳහන් කිරීමටයි මා බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි. මහා වනලැබක නොගැඹුරු කුඩා දියවිලක් ඇසුරු කරගෙන මුවරන්සුවක් වාසය කරනවා මේ මුවරන්සුව මේ විල ඇසුරු කරගෙන පහසුවෙන් සැපසේ ජීවත් වෙනවා මෙහෙම කාලයේ දිවිල යනකොට මේ මුවන්ට අනිත කැමති අනර්ථය කැමති මුවන් දඩයම් කර ගැනීමට බලාපොරොත්තු වෙන මුව වැද්දෙක් මේ වනයේට එනවා. ඇගේ මොකද කරන්නේ අර මුවන්ගේ හැසිරීම පිළිබඳ වඩා කල්පනාකාරී වෙන්නවා. අර විලක නිතර නිතර මුව කෙනදිහා බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉඳලා අර මුව ලිහිසියෙන් පහසුවෙන් විලට එන තියෙන පාරවල් සියල්ල වහනවා. මේ පාරවල් සියල්ල වහලා එක තැනකින් පමණක් මේ විලට පැමිණීම සඳහා පාරක් තියෙනවා. ඊළඟට මුව ඇවිදින් බලනවා වෙනදා පහසුවෙන් සැම්ඩොන්න ආපු පාරවල් දකින්නේ නැහැ. ඒ නිසා අනතුරු සහිත බවකුත් හැඟෙනවා ඒ නිසා මෝ දැන් අර විලට එකවර පැමිණීම දෙන්නේ නැහැ. විලට මේ මෝ තුන්නේ නැති නිසා මෝ වැද්දා මොකද කරන්නේ? මෝ වැද්දා මුවන් දඩයම් කිරීම සඳහා පුරුදු කරගත් මුවෙක් සහ මුවදෙනක් ඉන්නවා.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 ඒ නිසා ලෝකේ බුදුවරයන් වහන්සේලා පහළ වෙන්නේ මේ පාරපාර්ශ්වික ධර්ම හඳුන්වා දීලා මායя මුලා කරල මායාවේ දැන සිඳලා නිවන් මාර්ගයට යොමු කිරීමයි. ඒ සඳහායි මම මේ උපමාව දේශනා කළේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙතන පින්වත්නි නොගැඹුරු වූ විලාප පිළිබඳ සඳහන් කළා. ඒ විල තමයි පංචකාම දුලියට කියන තවත් නම. මුව සමූහයා ගැන සඳහන් කළා ඒ තමයි සතර ගමනේ යෙදුණු දුක් විඳන අසරණ සත්වයා. මුවන්ට අනර්ථය කැමති වෙන මුව වැද්දා තමයි පවිතු මාරයා. බයසහිත මාර්ගය විවෘත කළා ඊය තමයි දුක් පිළිස සතර අපායට ඇදගෙන යන පාස්තව දසා කුසල සංඛ්‍යාත විච්ඡා මාර්ගය නිර්භය වූ ගහපත් මාර්ගයක් විවර කළා අර සත්පුරුෂ පුද්ගලයා විසින් ඒ තමයි සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත නිවන් මාර්ගය අර මුවා අර මුවරන්තුව දඩයන්ක අර මුව වැස්සා අර මුව රංචුව වසඟ කර ගැනීම සඳහා බඩයන් නියෙක් යොදා ගත්තා. ඒ තමයි මේ සසරේ ඇලීම බැඳීම ඇති කරන නන්දි රාගය. ඊළඟට බඩයන් මුව දෙනක් යොදා ගත්තා. ඒ තමයි සසරේ මුලාව ඇති කරන අවිද්‍යාව. මුවන්ට අබේද අබේදුණු කාර්මික තනස්සා තමයි සත්‍යයා සතර දුකින් නිදහස් කරවීම සඳහා සම්මා සම්බුද්ධත්වයට පත්වුණු ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ විදිහේ පින්වත්නි ඉතාම වැදගත් ධර්ම කරුණු රාශියක් තමයි මෙතනදි පැහැදිලි කරලා තියෙන්නේ. අර නොජඹුරු විලහැටියට සඳහන් කළේ පංචකාම සම්පත්තිය පිළිබඳවයි. විල කියලා කියන්නේ සත්වයන්ට තැන් දීලා සතුටු වෙන්න පුළුවන් තැනක් උනත් තමා වීමට සුදුසුකමක් නෙමෙයි. දඩයම් කරගන්න අය, ගොදුරු හොයාගන්න අය හුඟක් විට මේ විලක් වතුර වලක් සමීපේ තමයි ගොදුරු පිලිස ඉන්නේ. එහි පමා වෙන සත්වයන්ට ඒ නිසා නිරන්තරයෙන්ම අනතුරු පැමිණෙනවා. මේ වගේ තමයි මේ සසර ගමනේ යෙදුණු සත්වයා මේ කාම සම්පත් වල තමා වෙනවා. ඒවට මුලා වෙනවා. ඒවට මුලා වුණු සත්‍යයට හොඳ නරක තේින්නේ නැහැ. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නවා කාමයට මුලා වෙන සත්වයා මරු අරගෙන යනවා සුත්තාංගාමං මහා භෝග මස්සු ආදාය ගච්ඡති. රාත්‍රී නිදාගත්ත පිරිසක් මහා ගම් වතුරකින් අරන් යනවා වගේ කාමයට මත්තුණු සත්වයා මායයා විසින් අරගෙන යන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙය සමූහයාට උපමා කළේ කවුද? සංසාර දුක් විඳින සත්‍යය. මුවන් කියන්නේ ලේසියෙන් රැවටෙන පිරිසක්. නිරඟුවට නිරන්තරයෙන් මුවා රැවටෙනවා. නිරඟුව දකින්නකොට ගලවේ කියලා හිතාගෙන මුවා රැවටෙනවා වගේ. මේ සසරේ ගමන් කරන සත්‍යයා කාම සම්පත්නේ නැමැති නිරුංගුවට හැමදාම රැවටෙනවා. කොයිතරම් සංසාරේ පංචකාම සම්පත්තින් දත්තුන් සුඛ්‍යයක් සෑහීමක් ලබන්නේ නැහැ. ඒ මුලාවක්මයි ලබන්නේ. ඒ නිසා අර නිරුංගුවට රැවටෙන මුවන් හා සමානව සංසාරික සත්‍යයා මේ මුලාවටපත් වෙන බව මෙතනදි පැහැදිලි කළා. ඊළඟට දඩයම් වේ ගැන සඳහන් කළා ඕක චරෝති කෝ භික්කවේ නන්දි රාගස්සේ තං අදිවචනං නන්දි රාගයට කියන නමක් තමයි කෝ මේ දඩයම් මුවා කියලා සඳහන් කළේ. දඩයම් මුවා යොදන්නේ පින්වත්නි අර මුව වැද්දා අනිත් මුවන් මුලා කෙරවීම සඳහා. අර මුවන්ට බය සහිත බවක්, සැක සහිත බවක් ඇති වෙනවා.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 පුදුම බැඳීමක් ඇති කරගන්නවා. මේක බුදුහාමුදුරුවෝ පෙන්නවා තාත්‍ර තාත්‍රාබිනන්දිනී කියලා. උපන් උපන් තැනට ඇලීම ඇති කරන නන්දි රාගය කියලා. ඒන් පෙන්වෙ පින්වත්නි මේ සත්වයා කොතන ඉපදුනත් ඒ හැම තැනටම ඇලුම් කරනවා. අසුචි වලක ඉපදුණු පණුවෙක් ඒ ජීවිතයට ඇලුම් කරනවා. අසුචි වලටත් ඒ නිසා ඇලුම් කරනවා. සතර අපායේ ඉපදුණු සත්වොත් ඒ අපායක ජීවිතයට ඇලුම් කරනවා. ඒ අපායක පරිසරයේ තියෙන හැම දෙයකටමත් ඇලුම් කරනවා අප්‍රමාණ දුකක් විඳිනවා. නමුත් මේ නන්දි රාගය නිසා ඒක දැනෙන්නේ නැහැ. එතන ලොකු මුලාවක් තියෙනවා. ඒ නිසා මුලා කරන ධර්මයක් හැටියට තමන් පිළිබඳ හැඟීම නිසා සත්වයා මේ ආකාරයට පමුණවාගෙන යන මේ ධර්මතාවය අර දඩයම් මුවා හැටියට පෙන්වනවා.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 ඒ නිසා අවිද්‍යාව තුලින් ක්‍රියාත්මක වෙන සත්‍යයට මේ ලෝකයේ තියෙන සංස්කාර ධර්මයන්ගේ නිත්‍ය ස්වභාවය පේන්නේ නැහැ. ඒවා තුල පෙනෙන්නේ වැරදි ස්වභාවයක්. අනිත්‍ය ධර්මතාවය පේන්නේ දුක්ඛ ධර්මතාවය අනාත්ම ධර්මතාවය දකින්න බෑ. ඒ නිසා නිරන්තරයෙන් නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව පහල කරගන්නවා.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 පාපයේ තියෙන බය නැති වෙලා ගියහම ඒවා සාමාන්‍ය දේවල් වලට බවටපත් වෙනවා. ඒ වගේම සිදු වෙන විපත්තියක් පිළිබඳවවත් අකුසලයේ පිළිබඳ බරාණක ආදීනව පිළිබඳවක් පිළිබඳවක් ඌට වැටහීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේවට බය ඇති කරගන්න ඕනේ. ඒ බය ඇති කරගන්න ඕන හරියට ඒක මේ වගේ දෙයක්. ගෝපාලෙක් ගව පාලනය කරනකොට ගෝයන් හැදුණු කාලෙට හොඳට භෝග වගා කරපු කාලෙත් ගවයන් පාලනය පිළිබඳ බොහෝම පරිස්සම් වෙනවා. අර භෝග වගා මැදින් ඒ වගේම දී වගා මැදින් ගවයෝ හසුරුවාගෙන තනදින් කරා යනකොට ගවයා හුඟක් උත්සාහයෙන් අර ගොයමට ඇදෙන ගවයෝ වළක්වනවා. ගවයා નિરાයාසයෙන් ගොයමට ඇදෙනවා. නමුත් දෙවිත අරගෙන ගහලා පාරට ගන්නවා. ඉදිරියට ගිහිල්ලා ගමන වලක්වල කොහොම හරි ගවයා අර ගොයන් දින් නැදින් භෝග වගා පරිස්සම් කරගෙන යනවා. ඇයි? එහෙම කරන්නේ මොකද? මේ ගොපල්ලා දන්නවා ඒ ඒ වගාදින් වලට හානි කළොත් ඒ වී වගාවන්ට හානි කළොත් ඒ වගේ දඬුවම විඳින්න වෙන්නේ Tamanටයි. දඩුවම් වලට යටත් වෙන්න නිന്ദා පහස වලටපත් වෙන්න සිදු වෙන නිසා ඒ කාලෙට ගවයන් හොඳට පරිස්සම් කරගන්න. අකුසලයේ පිළිබඳ පරිස්සම් වෙන්න ඕනත් මේ වගේ. ඒ නිසා නිරන්තරයෙන් කාම විතරක වලට ඇදෙන හිත වළක්වා ගන්න ඕනේ. ද්වේෂයේ තරහව පහළ වෙන හිත පාලනය කර ගන්න ඕනේ. අර ගොයමට ඇදුන ගවව පාලනය කරනවා වගේ. අවිහිංසාව පිළිබඳ ඇතිවෙන සිතිවිලි පාලනය කර ගන්න ඕනේ. නැත්නම් ඒකේ දඬුවම Tamanට විඳින්න සිදු වෙන බව කල්පනා කළ යුතුයි කියලා මෙතනදී සඳහන් කළා. මේ විදිහට මේ අකුසල ධර්ම වල ආදීනව විපාක දැනගන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට මේ අකුසලයේ තියෙන ඕකාරං කියලා මෙතන සඳහන් කළා ලාමක භව. පහත් බව හඳුන ගන්න ඕනේ. පානඝාත සිදු කිරීම, සොරකම් කිරීම, කාම මිච්ඡාචාර ආදී දේවල් පින්වත්නි මේ ලෝකේ ආගම් ભેදයක් නැතුව, ಜಾති ભેදයක්, කුල ભેදයක් නැතුව කවුරුත් පිළිකුල් කරනවා. පහත් දේවල් හැටියට දකින්න. ඒ පහත් ධර්මවල යෙදුනොත් කෙනෙක් ඔහුගේ ජීවිතය බොහෝම පහත් තත්ත්වයකට වැටෙනවා. ඒක ධර්මයේ සඳහන් කළ වචනය තමයි සංකලේසං කියන වචනේ. පාප ධර්ම නිසා ඔබේ ජීවිතය ආත්මයේ කෙලෙසන පහත් සත්‍යයට වැටෙනවා. ඕනෑම උතුම් පුජ්‍යලයක් මේ ධර්ම කරනව නම් ඒ කියන අකුසල ධර්ම වලට නැඹෙනව නම් ඔහුගේ ජීවිතය ගොඩාක් පහත් තත්වයට වැටෙන බව මෙයින් පෙන්වා වදාළා. ඒ නිසා ඒ විදියේ ලාමක පහත් බව හඳුනගන්නට කියලා පෙන්නවා. ඒ වගේ තියෙන ඒ தත්ත්වය හඳුනගන්නේ නැත්නම් පින්වත් කී. ඒවා දකින්න උත්සාහ කරන්නේ නැත්නම් අපිට කවදාවත් මේවකින් මිදෙන්න බෑ. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කළේ ඥානතෝ අහං දුක්ඛවේ පස්සතෝ ආසවානං භයං වදාමි.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 මහා පුදුම වීරියක් ඇති වුණා. අර අකුසල් සිත්වල තියෙන අලසකම පසුබාන ගතිය නෑ. ඉදිරියට යන බවමයි මේ කුසල් සිත්වල තියෙන්නේ. ඒ නිසා පතම ධාන කුසල් සිත උපදවන්න පුළුවන්කම ලැබෙනවා. ඒ තුලින් ဒုတိ ය ධාන කුසල්සිත, තතිය ධාන, චතුර්ථ ධාන මේ කුසල්සිත උපදවන්න ශක්තිය ලැබෙනවා.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 කාමයේ පිළිබඳවත් ලොකු කලකිරීමක් ඇති වෙනවා. කාම ආසාව අඩු වෙනවා. ඇයි හැමදාම කලේ ඉපදුනා කලක් ජීවත් වුණා සාත්සම්පත වෙන්න තේරුමක් නෑ හැමදාම කලේ එක දෙයක් ඉපදෙනවා පංචකාම සම්පත් විඳිනවා මරණයටපත් වෙනවා අප්‍රමාණ දුක් සමුදායක් විඳිනවා. මේ අත්දැකීම එන්නේ තුන්වත්නි අර කුබ්බේනවාකාමස්මති ඥානය කියන්නේ.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 දුබ්බන්නේච සුවන්නේච දුර්ගතිවල උපදින සත්වයෝ පේනවා සුගතිවල උපදින සත්වයෝ පේනවා. යතා කම්මෝපජේ සත්‍යේ පස්සති කර්මානුරූපව උපදිලා ගිහිලා පායවල වල සත්‍ය උපදිනෝ පේනවා දිව්‍ය ලෝකවල මනුෂ්‍ය ලෝකවල උපදින හැටි පේනවා මේක ඇස් දෙකෙන් බලාගෙන ඉන්නවා වගේ දකින්නවා මේක දකින්කොට පින්වත් මේ අර සතර පිළිබඳ ඇතිවෙච්ච සංවේගයේ කලකිරීම තවත් වැඩි වෙනවා මේ සත්‍යය මේ අකුසල් කරලා මේ අකුසල් නිසා මේ අපායට ගිහිල්ලා මොනතරම් දුක් විඳිනවද කියලා. සියසින් දකින්නෝ වගේ දකින්නකොට සසර පිළිබඳ පින්වත්නි ඇති වෙන ඇලීම දුරු වෙලා යනවා. ඊළඟට අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය මේ සසර දුක පිළිබඳ ඇති කරගන්න අවබෝධයමයි පින්වත්නි නිවනට මඟ වෙන්නේ. ඊළඟට මොකද කරන්නේ මේ ඥාන උපදවා ගත් දැන්නේ නුවණ දෙකක් උපදවා ගත් තැනැත්තා උත්තමයන් වහන්සේ උද්දේශු නුවාංසානුසුති ඥානී චතුූපපාත ඥානී උපදවා ගැනීමෙන් අනතුරුව තමන්ගේ හිත යොමු කරලා බලනවා චිත්ත සංකාණී ක්‍රියාත්මක වෙන ආශ්‍රව ධර්ම මොනවද කියලා.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 ආනන්ත සංසාරේ කොච්චර ඉපදුනාද? ඒ දුක් පිළිබඳ කෝ අවබෝධයක් නෑ. මේ ජීවිතයේ සුළු කාලයක් තුල අපි ජීවත් වුණා ඒ කාලයේහි අත්දැකීම් සිහි කරලා බලන්න පුළුවන් මොනතරම් අපි දුක් විඳලා තියෙනවද කියලා. නමුත් ඒ ටිකේ අත්දැකීමක් අපිට නැහැ. ඇයි? අර තියෙන අද්දකීම් කලක් යනකොට අපිට අමතක වෙලා යනවා.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 නාපරං උත්තත්තායාති අබ්භඤ්ඤාති නුවණට තවත් මට කළ යුතු යමක් නැහැ කියන අවබෝධය ඇති කරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මෙතනදී මේක තමයි කෙලස්තාවම වීර්ය ඇතිව නුවණට මේ වූ සිත්ත්ව කටයුතු කරන කෙනෙක් ලබන ඵලය ප්‍රතිඵලය මේ தත්ත්වය තමන් වහන්සේ එදා වෙසඟපුර පසළොස්වක් පොහොව දවසක බෝ මැඩදී අවබෝධ කරගත්තා.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 මේ නිවන් මාර්ගය ගැන සඳහන් කළේ හේමෝ මග්ගෝ කියලා හේම මාර්ගයක්. සෝ අත්තිකෝ පීති ගමනියෝ සැපසේ ආයුතු පීතියෙන් ආයුතු මාර්ගයක් කියෝ. යටත් පුරුෂයන් පින්වත් වූ තුනුරුවන් පිළිබඳ නිවැරදිව සරණ ගිය කෙනෙක්වත් සතර අපායට වැටෙන්නේ නැහැ. මේ නිවන් මාර්ගයේ ඒ විදිහේ මහා පුදුම පිළිසරණක් මේ සසරේ අසරණ සත්‍යයට තියෙනවා.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 එහෙම කරලා තමයි ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන්නේ. ලෝකෝත්තර මාර්ගයට පිවිසිච්ච කෙනෙක් ක්‍රමානුකූලව භව සංයෝජන දුරු කරනවා. සෝවාන් මාර්ග පළවලටපත් වෙන කොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කෙරෙන නිවන ආවරණය කරන නීවරණ ධර්මයන් කරනවා. සතරදාගාමි තත්වයට වෙනකොට තුන්වත්නි කාමරාගයේ පටිඝ දෙකේ තියෙන තද බව ගොරෝසු බව තුනී කරනවා සම්පූර්ණයෙන්ම අයින් කළා නෙමෙයි. අනාගාමී තත්වයටපත් වෙන කෙනෙක් තමයි කාමරාගය පටිඝය දුරු කරන්නේ. ඊළඟට අරහත්ත්වයටපත් වෙන කෙනෙක් අවශේෂ සංයෝජන පාදුරු කරනවා රූප අරූප කියන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන පහ දුරු කරමින් ක්‍රමානුකූලව නිවනටපත් වෙනවා මේ නිවන් ප්‍රතිපදාවේ මේ වගේ ක්‍රමානුකූලත්වයක් පිළිවෙලක් තියෙනවා සීතා ගුරු කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම නුඹලාට එකවර රහත් වීමට කියන්නේ නෑ මේ ශාසන ධර්මයේ තුල අනුකුබ්බ ප්‍රතිපදා අනුකුබ්බ කිරියා අනුකුබ්බ සික්ඛා කියන පිළිවෙලක් තියෙනවා.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 ස්වාමින්දයන් වහන්සේ